සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජක්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා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 කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපනං හේතං බුද්ධාන සාසනන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි දින තුනේ අද ධර්ම දේශනාව තුළින් අපි පින්නතුන්ලට කියලා දෙන්නේ අභිධර්ම පිටකේ මුල් කරගෙන තමයි නැත්නම් සිත පිළිබඳව තමයි විශේෂයෙන්ම අද මේ දේශනාව සිද්ධ වන්නේ. පින්නතුනේ අපේ සිත්වල කුසල් සිත් පහළ වෙනවා විශේෂයෙන් වැඩිපුර අකුසල් සිත් පහළ වෙනවා. ඒවා අපි කුසල් ලකුසල් කියලා බෙදලා ඊළඟට දස කුසල් දස අකුසල් ආදි වශයෙන් බෙදලා විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් දස අකුසල් වශයෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, ඊළඟට මුසාවාද, තිසුණාවාද, පරුසාවාද, සම්පප්පලාප, ඊළඟට අවිද්‍යා, ඊළඟට ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. ඔය කයෙන් සිතින් කයෙන් වචනයෙන් සිතින් පහළවන ඇතිවෙන අකුසල්. ඊළඟට දස කුසල් කියලා අපි කුසල් කුසල ධර්ම 10ක් දැනගෙන තියෙනවා. ඒවා තමයි දාන, සීල, භාවනා, අපචායන. ඒ කියන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම ගරු කළ යුතු දේවල් වලට ගරු කිරීම අපචායන විඥාවච්ච වත්පිළිවෙත් කිරීම ඊළඟට පින් දීම පින් අනුමෝදන් වීම ධර්ම ශ්‍රවණේ ධර්ම දේශනාව ඒ වගේම ditthුජ කම්ම ditthුජ කම්ම කියලා කියන්නේ අත්‍තරම සම්මාදිට්ඨිය ඒ කියන්නේ මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා. කරන පින්කම් වල විපාක පිළිගන්නවා, අම්මා තාත්තට සැලකීමේ විපාක පිළිගන්නවා. දිව්‍ය ලෝක පිළිගන්නවා, අපාය පිළිගන්නවා. යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණ ග්‍රහත්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙන්න මේ පිළිගැනීම. මෙන්න මේ ditthිය යොදු කරනවා. ඒක තමයි ditthු දුකම්ම කියලා කියන්නේ. එතකොට පින්නතුනේ දැන් මේ දස කුසල් දස අකුසල් සිද්ධ වෙන සිත් වශයෙන්ම අපි මේවා දැනගත්තාම ඊටාම පහසුයි අපට දස අකුසල් වලින් වළකින්න දස කුසල් සම්පූර්ණ කරන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම හයක් දේශනා හතරක් දේශනා කළානේ. ඒතර සම්මුතිය පරමාර්ථය කියන එක පිළිතුර දන්නවා. මොකද අද ධර්මයේ කතා කරන යුගයක් අපි මේවා අපේ සිත් තුළ තියාගන්නට ඕන මේ ධර්මයට ප්‍රවේශ වෙන්නට. සම්මුතිය කියලා කියන්නේ සම්මුතියේ ස්වභාවය තමයි ඒක වෙනස් වෙනවා. සම්මුතිය සාමාන්‍ය මේ ලෝකේ ගත්තාම සම්මුති ගොඩක් තමයි. සම්මුතියේ ස්වභාවය වෙනස් වෙනවා. හැබැයි පරමාර්ථය කියන එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථ ස්ථිර එකක්. දැන් බලන්න අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සම්මුතිය ප්‍රඥප්තිය හැටියට තියෙන දේවල්. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් වෙනස් වෙනවානේ. කෙවල් දොරවල් යානවාන ඇඳුම් පැනඳුම් නේද? ඇලතොල ගංගා මහා මෝද මහා සාගරය ඊළඟට පින්නතුනි මහ පොළව වැනි විශාල වස්තු විනාශ විනාශ දානවා. ඒ ඔක්කොම සම්මුති. ඒක අපේ නම් ගොත් ආදී සියල්ල මෙහෙමයි. ඒ ඔක්කොම නැස් වෙනවා. ඒ වෙනස් නොවන දේවල් හතරක් තියෙනවා. ඒ කියන්නේ පරමාර්ථ කියන්නේ ඒ පරමාර්ථ ධර්ම හතර තමයි චිත්ත, කායික, රූප, නිබ්බහාන. දැන් අද අපි මේ දේශනාව විශේෂයෙන්ම සිත මුල් කරගෙන තමයි පින්නතුලට කියලා දෙන්නේ. මේ දස කුසල්, දස අකුසල් මේ හැමදේම ඇති වෙන්නේ සිත මුල් කරගන්නේ. එහෙමනම් සිත මුල් කරගෙන තමයි විශේෂයෙන් අපි මේ පුන පුනා කියන්නේ සිත් වශයෙන් තමයි අද මේවා අපි විග්‍රහ කරලා දැනගන්නට මහන්සි ගන්නෙ. ඉතින් පරමාර්ථ ධර්ම හතර අපි කිව්ව වෙනස් නැයි ස්ථීර හතර චිත්ත සිත සිත වෙනස් වෙන්නේ නැද්ද සිත කොච්චර වෙනස් වෙනවද නේද සිත වෙනස් වෙන ධර්මයක් එහෙනම් කොහොමද මේක පරමාර්ථයක් උනේ පින්නතුනේ සිතේ ස්වභාවය තමයි අරමුණු දැනගැනීම ඒක වෙනස් වෙනවද ඒක වෙනස් වෙන්නේ නැහැ අන්න ඒ නිසා එකට පරමාර්ථ ධර්මයක් බවට පත් වෙනවා සායිතික චෛතසික කියලා කියන්නේ සිතුවිලි තියෙන 52ක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කුසල් ලකුසල් ආදි වශයෙන් සිතුවිලි 51ක් තියෙනවා. ඒතර සිත පවතින මේ සිතුවිලි අවශ්‍යයි. ඒතර මේ සිතුවිලි වල ස්වභාවය වෙනස් වෙන්නේ නැද්ද? පින්නතුනි වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතන පරමාර්ථ ධර්මයක් හැටියට හඳුන්වන්නේ අපි ගත්තොත් උදාහරණයක් හැටියට. ලෝභ චෛත්‍යයෙන් ලෝභ සිතුවිල්ල ලෝභ කරන්න විතරයි පුළුවන්. ඉතින් වෙන දෙයක් කරන්න බෑ. අන්න ඒ නිසා තමයි චෛතසිකත් වෙනස් වෙන්නේ. රූප එකක් පරමාර්ථ ධර්මයක්. රූප වෙනස් වෙන්නේ නැද්ද? රූප කොච්චර වෙනස් වෙනවද නේද? ලෝකයේ තියෙන රූප කොච්චර වෙනස් වෙනවද? එහෙනම් කොහොමද මේ රූපේ වෙනස් වෙන්නේ කියන්නේ? එහෙනම් පරමාර්ථ ධර්මයක් උනේ කොහොමද? පින්නතුනි වෙනස් වෙන්නේ සම්මුති. වෙනස් වෙන්නේ මොනවද? සම්මුතිය ප්‍රත්‍යක්ෂ වෙනස් වෙන පරමාර්ථ වෙනස් වෙන්නේ. මම මේ උදාහරණය ඕන තරම් කියලා තියෙන බණට. දැන් මගේ මේ සිවුර බලන්න. සිවුර කියලා කියන්නේ සම්මුතියක්. ඉතින් මේ සිවුර අපි කතුරක් කරන් කෑලි කෑලි වලට කැපුවොත් සිවුර කියන්නේ රෙදි කෑලි. තව මේක කුඩා මොකට පටි වාගේ කැපුවොත් පටි කියලා කියන කෑලිත් නෑ දැන් පටි. ඊළඟට මේක නූල් ටික ගත්තොත් නූල්. හ්ම්. තව කුඩා කරොත් පුළුන්. තවත් කුඩා කරොත් දූවිලි. තවත් කුඩා කරොත් පරමාණු. ඒ පරමාණු වලක් තියෙනවා ස්වභාව ධර්ම හතරක්. මොනවද ඒ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. සතර මහා ධාතු වල ස්වභාවය පින්නතුනි එක ස්වභාවයක්. තද ගතිය, තද ස්වභාවය, වැగిරෙන ස්වභාවය. ඊළඟට ශීත උණුසුම් ස්වභාවය, වායු ස්වභාවය. අන්නේ ස්වභාව ටික වෙනස් වෙන්නේ නැහැ. ඕනම දෙයක ඔය ස්වභාව ධර්ම හතර තියෙනවා. එතකොට සම්මුති කියන දේවල් වෙනස් වෙනවා. දැන් සිවුර කීපයක වෙනස් වුණා, රෙදිපති වෙනස් වුණා, කෑලි වෙනස් වුණා, නෝල් වෙනස් වුණා, පොළොන් වෙනස් වුණා. දූවිලි වෙනස් වුණා, පරමාණු පව වෙනස් වුණා. හැබැයි ඒක ස්වභාව ධර්ම ටික වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ සියලුම වස්තු හැමයි. එහෙමනම් පින්නතුනි මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව තියෙනවනේ. අන්න නිසා රූප කියන එක පරමාර්ථ ධර්මයක්. ඊළඟට නිබ්බාන. නිර්වාණය පිළිබඳ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකුප්පාතේත විමුක්තිය කියලා කියන්නේ. අනෙක් විමුක්තියෙන් නිවනෙන් මෙපට ලබන සියලුම විමුක්තිය වෙනස් වෙනවා. සියලු සැප වෙනස් වෙනවා. නිවන් සැප වෙනස් වෙන්නේ නැහැ. ඒක පරමාර්ථ ධර්මයක්. ඉතින් එහෙමනම් අද චිත්ත පරමාර්ථය මුල් කරගෙනයි මේ දේශනාව සිද්ධ වන්නේ. එතකොට අපි මුලින් කිව්වා අපි අකුසල ධර්ම ගත්තොත් මුලින්ම අපේ සිත් අපි කතා කරමු ලෝභ. ලෝභයේ මුල් වෙලා අපි නොයි අකුසල කර්ම කරනවා. දැන් ලෝභයේ මුල් වෙලා අපිට පේන විදිහට මොනවද කරන්නේ? අපි සොරකම් කරනවා, කාමයේ වර්ධව හැචරෙනවා. සමහර වෙලාවට මත් වතුර බොනවා. බොරු කියන්නත් පුළුවන් ලෝභයේ මුල් වෙලා. ඒතර ඔය විදිහට ලෝභය මුල් වෙලා දස අකුසල් අතර මේ අකුසල සිද්ධ වෙනවා. ඊළඟට ද්වේෂය මුල් වෙලා ඔය දස අකුසල් අතර ප්‍රාණඝාත වෙන්න පුළුවන්. වරකමුණක් වෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනි ද්වේෂය මුල් වෙලා තෝ ව්‍යාපාද මේ ආදී දේවල් වෙන්න පුළුවන්. ඒ මෝහය මුල් වෙලා අකුසල ධර්ම වෙන මිත්‍යා දෘෂ්ටි වගේ අකුසල ධර්ම. එහෙමනම් අපි දැන් බලමු මේක සිත් වශයෙන් කොහොමද කියලා ලෝභය. අපේ සිතෙහි ලෝභ සිත් පහළ වෙනව නේද? අපිට නොයේ විදිහට නොයේ දේවල් වල ලෝභය ඇති වෙනවා ආසාව. පින්නතනේ මේ ලෝකේ මොන තරම් ආසා කළත් මොන තරම් ලෝභ කළත් ඒ සෑම කෙනෙක්ම ලෝභ කරන සිත් අටයි තියෙන්නේ. සිත්තිය තියෙන්නේ අටයි. අපි හැමෝම ලෝභ කරන සිත් අටක් තියෙනවා. ඒ සිත් අටෙන් මම සිත් හතරයි කියලා දෙන්නේ. ඉතුරු හතර කියලා දෙන්න ඕනේ නැහැ. එතකොට පින්නතුරට ඒක තේරුම් ගන්න පුළුවන්. මම නාමිකව මුලින් මේ සිත් එක කියන්නම්. හැබැයි මේ සිත් පාලි භාෂාවෙන් තියෙන නිසා මේව හරි අමාරුයි. මම මතක තියාගන්න බෑ කියලා හිතන්න එපා. සිත් මතක තියාගන්න ඕනේ මේක ස්වභාවය මතක තියාගන්නකෝ. දැන් බලන්න පළවෙනි හිත සෝමනස්ස සහගත චිත්තිගත සම්පවිත අසංකාරික සිත. දෙවනි සිත සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික මුල් එක අසංකාරික දෙවෙනි එක සසංකාරික. තුන්වැන්න සෝමනස්ස සහගත ditthිගත විප්පයුක්ත අසංකාරික හිත හතරවැන්න සෝමනස්සහන් දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික. ඉතුරු හතර පින්තුන උපේක්ෂා දාගත්තම හරියි. මේ සිතේ ස්වභාවය සමහරලාට සෝමනස්සව තියෙනවා, සමහරලාට මධ්‍යස්ථව තියෙන නිසා මධ්‍යස්ථව තියෙන ටික අපි මේ වෙලාවේ කාලයකයි තියාගන්න ඕන නිසා මේ දේශනාව සඳහා අපි මේ හතර කියලා දෙන්නේ නැහැ. මුල් හතර තේරුම් ගත්තාම ඉතුරු හතර අපට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න පින්නතුනේ ලෝභයේ මුල් වෙලා අපි මේ විදිහට අකුසල් කරනවා නම් බලන්න මේක බලන්න. සෝමනස සාගත. එයාගේ සෝමනස සාගතයි. දැන් තමන් කැමති දෙයක් වරකම් කරන්න තියෙනකොට කොහොමත් ඉතින් සමහර පොඩ්ඩුල ප්‍රകൃතියම සෝමනස සාගතයි. දැන් ගොඩාක් අය කියන්නේ හරි සන්තෝෂින් අකුසල් කරනවා කියලා තියෙන එයාගේ ප්‍රകൃතිය. ඒතර බොහොම දික්තිගත සම්පූර්ණ කියලා කියන්නේ තද මෝහයෙන් තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ අපි හිතමු හොරකම් කරන්න මොන හරි දෙයක් තියෙනවා. ආ මෙතනින් මෙච්චර ගොඩක් තියෙන තැනින් ගත්තට මොකද වෙන්නේ කියලා තමන්ගේම කැමැත්ත නම් අසංකාරික කියන්නේ ඒක. කවුරුත් පොළඹවලා නෙවෙයි. සිය කැමැත්තෙන්ම හොරකම් කරනවා. අන්න ඒ කෙනාට පහළ වෙන සිට තමයි සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සිත කියලා කියන්නේ. තමන්ගේම කැමැත්තෙන්. තම තද මිත්‍යාසුත්තියකුත් තියෙනවානේ. ඒ කියන්නේ මෙච්චර තියෙන එකෙන් මෙතන ටිකක් වරකම් කරාම මොකද වෙන්නේ? එතනම මිත්‍යා දෘෂ්ටියයි තියෙන්නේ. දෘෂ්ටිය වැරදි. ඔය විදිහට කාමයේ වරද හැසිරෙන්න පුළුවන්. ඉතින් බොහොම සතුටෙන් කාටවත් හානියක් නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ කියලා සිය කැමැත්තෙන් මේ වැරද්ද කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් පළවෙනි අකුසල් සිත් තමයි පහළ වෙන්නේ. එතකොට බලන්න දැන් පින්නතරට තේරෙනවා පළවෙනි සිත පහළ වෙන විදිහ. කිසි ප්‍රශ්නයක් නෑ කියලා හිතන වරකම් කරනවා. තමන්ගේම කැමැත්ත. ඔන්න පළවෙනි හිත පහළ වෙනවා. දෙවෙනි හිත කොහොමද? දෙවෙනි හිත තමයි එතන සෝමනස්සේ තියෙනවා. ස්වභාවයෙන් සෝමනස්සේ තියෙනවා. දෘෂ්ටි වැරදි. මෙච්චර තියෙන එකේ මං ගත්තට මොකද වෙන්නේ? හැබැයි එතන දෙවෙනි හිතේ වෙනස තමයි එහා ටිකක් පසු බහිනවා. කොහොම වුණත් හොරකම් කරන එක හොඳ නෑ නේද කියලා පොඩ්ඩක් පසුබහිනවා. පසුබහිනකොට අපි උදාහරණයක් හිට අපි හිතමු දැන් ඔන්න පසුබහිනකොට බිරිඳ උත්සාහවන්ත කරනවා. ඔයා විතරක් ඇයි මොකද ඕක? ඒ ආයතන සභාපතිතුමා ඊළඟට ඉහළුල් ඉහළ නිලධාරිනොත් මේ මේ විදිහට ගන්නවා නම් ඇයි ඔයා ගත්තට මොකද වෙන්නේ කියලා අපි හිතමු එහෙම උත්සාහයක් කළා කියලා. අන්න එහෙම උත්සාහය මත පිටලා පසු බහැලා වරකම් කරනවා. එහෙමත් වෙනව නේද? සමහර වරකම් කරන් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ගත්තට කියලා හිතනවා. නමුත් වරකම් කරන්න පසු බහිනවා. ඒ වෙලාවට පසු බහැලා කරනවා නැත්නම් කාගේ හරි උත්සාහයක් නිසා කරනවා. අන්න දෙවිවිද්ද පහළ වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සියුම් තැන් පවා අපට දේශනා කළා තියෙනවා. පළවෙනි හිත කොහොමද? කිසි ප්‍රශ්නයක් නැහැ. හොරකම් කරාට කියන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව තමන්ගේම කැමැත්තෙන් ගන්නවා දෙවෙනි හිත කිසි ප්‍රශ්නයක් නැහැ හොරකම් කරාට කියලා හැබැයි ටිකක් පසු බහැලා ගන්නවා ඒක තමයි අසංකාරක හිත කියලා කියන්නේ සසංකාරක ඊළඟට පින්න තුනේ තුන්වෙනි හිත දැන් ලෝභ කරනවනේ මෙහෙම සිතේ සොම්නස තියෙනවා සතුට තියෙනවා හැබැයි ditthිගත විප්පයුත්තයි ඒ කියන්නේ අකුසලයක් කියලා දැනගෙන අකුසලේ කරනවා. මෙහෙමයි නැද්ද? ගොඩාක් ඉන්නවා මේ සමාජේ. මම දන්නවා හාමුදුරුවනේ අපිට කියනවා. මේක අකුසලයක් කියලා කරන්න දෙයක් නැහැ කියලා හොරකම් කරනවා. කරන්න දෙයක් නැහැ කියලා මත් වතුර බොන ලෝභකමෙන්. එහෙමයි නැද්ද? මම දන්නවා මේ බොන එක හොඳ නැහැ කියලා. නමුත් කරන්න දෙයක් නැහැ දැන් මට මේක ඕන උරු වෙලා කියලා ලෝභකමෙන් අකුසලයක් කියලා දැනගෙන ඒක කරනවා. එහෙම අයත් මේ සමාජ ඕන තරම් ඉන්නවා. අන්න ඒ අයට පහළ වෙන එක තමයි තුන්වෙනි හිත. අකුසලයක් කියලා දැනගෙන ලෝභ කරනවා. වරකම් කරනවා, මත්වතුර බොනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. අන්න ඒක වරදක් කියලා දැනගෙන කරන අයට පහළ වෙන හිත තමයි ඒක. හතරවෙනි හිත වරදක් කියලා දන්නවා. වරදක් කියලා දැනගෙන හොරකම් කරනවා හොරකම් කරන්න ටිකක් පසු බහැලා කාමයේ වරද හැචිලා ටිකක් පසු බහැලා කවර උත්සාහ කරනවා අන්න ඒකෙන් එයා ඒකට අහු වෙනවා එතකොට දැන් මේ පළවෙනි සිත් හතර ඉතින් ඔකට පින්න තියෙන අර සෝමනස්සේ කිනේකට උපේක්ෂාව දාගත්තම හරි. ඒතර තරක් තම හතරක් දෙදෙනවා. එතකොට දැන් බලන්න අපි හැම කෙනෙක්ම මේ දස අකුසල වල මේ ලෝභ සහගත සිත් මේ සිත් වශයෙන් දැනගත්තාම ඒක හොඳට පුරුදු කරගත්තාම දිනතුනේ ඒ අකුසලයේ කරන්න කලින් ඒ පහළ වෙන සිත පවා තමන්ට පේනවා. සිහිය තියෙනකොට ආ මට දැන් මේ පහළ වෙන්න යන්නේ මෙන්න මේ සිත කියලා තමන්ට දැනෙනවා. ඉතින් එහෙමනම් මේ සිත් වශයෙන් දැන ගැනීම හරි වටිනවා. එතකොට බලන්න අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ දැන් ගොඩාක් අය කියනවානේ අපි ගන්න නැති කාලේ තමයි ඔය අකුසල් කරේ. හැබැයි දැනගත්ත දවස් ඉඳලා අපි අකුසල් කරන්නේ එහෙම කියනවා. ඒතර ගොඩාක් අය හිතනවා නොදැනගෙන අකුසල් කළාට ඒක විපාකයක් නැහැ කියලා. හැබැයි ධර්මයට අනුව නම් අභිධර්මයට අනුව නම් නොදැනගෙන කරන අකුසල වල විපාක වැඩි. ඇයි ඒ? පින්නතුනේ දන්නේ නැහැ කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ උක කරාට කියලා හිතන්නේ. හිතන කෙනාගේ සිටේ පහළවෙනි තද මෝහය, අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය කියලා කියන්නේ බලවත් අකුසල චේතනාවක්. එහෙනම් මෝහය බලවත් වෙන නිසා ඒ අකුසලෙත් බලවත් වෙනවා. දැන් මේක අභිධර්මයේ පොත්වල ලස්සන උපමාවක් සඳහන් කරනවා. දැන් පින්නතුලට මතක ඇති ඉස්සර ගෙවන් වල තිබුණා චිමිනි ලාම්පු. මේ චිමිනි ලාම්පුව අපි හිතමු අවුරුද්දක එකහමාරක දරුවෙකුට මේක අල්ලන්න හිතන ලස්සන තියෙනවනේ පත් වෙලා. මේ දරුවා මේක සෙල්ලම් බඩුවක් කියලා තාන එක පාර මේක බදා ගන්න. ඉතින් ළමයා පිච්චෙනවා. අපි හිතමු අවුරුදු 5ක 6ක ළමකට හිතනවා චිමිනි ලාම්පුව අල්ලන්න. හැබැයි මේ ළමයා දන්නවා මේක ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. මෙයා මොකද කරන්නේ? මීට ඇඟිල්ලේ පොඩ පොඩ අල්ලනවා. ඒක තොට්ටයි පිච්චෙන්නේ ඇඟිලි. උඩ විතරම යන්තම් පිච්චෙන්නේ. නමුත් අර පොන්චිම දරුවා මේක වැළඳගත්තාම බදාගත්තාම යාගේ පිච්චෙන වැඩි. අන්න ඒ වගේ කියනවා අකුසලයක් නොදැනගෙන කියන්නේ තද මෝහේ කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර මිනිස්සු කියන්නේ අපි දන්නේ නැති කාලේ ඔක් කරේ දැන් ඉතින් අපි දන්නවනේ. ඒ කියන්නේ තද මෝහයෙන් ඒ අකුසලයේ කරාම ඒක විපාක වෙයි. දැනගෙන අකුසලයක් කළොත් ඒක ඇත්තට විපාක ටිකක් අඩුයි. එහෙම බලනකොට. එහෙමනම් දැන් පින්නතුනට තේරෙනවා අපි හැමෝම ලෝභ කරන විදිහ. මෙන්න මේ සිත් ටික. මේ සිත් හතර මතක තිබ්බොත් හරියි. ඊළඟට පින්නතුනේ අපට ලෝභය විතරක් නෙවෙයිනේ. අපට ඊළඟට ඇති වෙන දේ තමයි ගැටීම. නැත්තම් තරහ ව්‍යාපාදේ. ඒතර අපි තරහා ගන්න සිතුත් තියෙනවා දෙකක්. ඒ සිත් දෙකෙන් පින්නතුනේ තරහා ගැනීම විතරක් නෙවෙයි. අපි අඳන්නේ ඒ සිත් දෙකෙන්. දැන් කෙනෙක් කැහුවොත් අපි අඳන්නේ මොන හිතින්ද කියලා කෙලින්ම කියන්න ඕනේ දෝමනස්ස සිත් වලින් අපි අඳන්නේ. තරහයි තින් අඳන්නේ. ඒක පිළිතුරට මම තෝරලා දෙන්නම්. ඊළඟට අපි ශෝක කරන්නේ තරහයි තින්. එහෙමනම් දැන් බලමු මේ සිද්දක මොකන්ද කියලා. දෝමනස්ස සාගත පටික සම්පයුක්ත අසංකාරික හිත දෝමනස්ස සාගත පටික සම්පයුක්ත සසංකාරික හිත. එතකොට පින්නතුනේ අපට කේන්ති යන්නේ මේ ප්‍රධානම හේතුව තමයි ගැටෙන අරමුණක් අන්වීම. ගැටෙන අරමුණක් නැතුව අපි කේන්ති ගනේද? පිනතුර හිතලා බලන්න. ගැටෙන අරමුණක් නැතුව අපි කේන්ති ගන්නවද? නෑ. දැන් උදාහරණයක් හරි කිව්වොත් අපි හිතමු කෙනෙකුට ගෙදර ඉන්න බිරිඳ ස්වාමියා දරුවෝ ඉන්නවා. ඉතින් බිරිඳ අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන විදිහටම ස්වාමියා ඉන වෙලාවට වැඩට යනවා, වෙලාවට ගෙදර එනවා. ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගෙනත් දානවා ස්වාමියා බිරිඳ කැමති විදිහටම අඳින්න පළඳින්නේ. ගෙදර වැඩ කරනවා. ඇත්තට මේ බිරිඳ හිතන හිතන විදිහටම ස්වාමියා හැදිරෙනවා නම් බිරිඳට කේන්තියයිද ස්වාමියා නිසා කේන්තියක් නැහැ. පින්නතුනේ කේන්තියක් මේ ගැටෙන අරමුණක්. ගැටෙන අරමුණක් හම්බුනහම තමයි කේන්තියක්. වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් ගැටෙන අරමුණේදී තමයි අපි කේන්ති ගන්න. දැන් මේක මර කකචූපම කියන සූත්‍රෙත් මෙතන අහලා ඇති. කකචූපම් සූත්‍රය සම්පූර්ණ විවසීම පිළිබඳව කියලා දෙන සූත්‍රයක්. ඒක කියන්නේ කකචූපම කියලා කියන්නේ කියක් උපමාවනේ. අර ලොකු කියතක් අරගෙන දෙන්නේ දෙපැත්තේ ඉඳලා කෙනෙක්ව අර කපන කොටත් දැන් එකපාරම කපනවා නෙමෙයි. අද ඇදෙන කපන්නේ. එහෙම කපන වෙලාවෙත් සම්කිසි කෙනෙක් කේන්ති ගන්න නැත්නම් අන්න යාම් කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒ වෙලාවේ හරි කේන්ති ගන්නවා නම් එයා ශ්‍රාවකෙක්. ඒ අවවාදය පිළිගන්න කෙනෙක් කියලා උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් මේ කකකෝ කකසෝපම සූත්‍රයේ තියෙන ලස්සන උපමාවක්. එක තැනක් ඉන්න ගෘහණියක්. එයාගේ නම වේදිකා. වේදිකාව ඉන්න හොඳ දාසියක්. කාලේ කියලා. ඉතින් මේ ගෘහණිය වේදිකාව හොඳට ඉවසනවා කියලා මුළු ගමම ගමේ ප්‍රසිද්ධියක් යනවා. ඒකට හේතුව මෙතන තිබින් බලාගෙන යන්නේ. ඒ වගේම සින හමුසමුහුණෙන් හැමෝටම සංග්‍රහ කරනවා. සම්දේහෙන්න කතා කරන්නේ. කිසිම දවසක ගැටුමක් දැකලා නැහැ. මේ ගමේ නගරේ හැමෝම ප්‍රසිද්ධියක් තිබුණා. මේ 16 දවසක් කල්පනා කළා මගේ ගෘහණිය මම මේ ගෙදර වැඩ කරන නිසා හොඳට ඉවසනවද නැත්තම් මේක මෑගේ ස්වභාවයද මේක පරීක්ෂා කරන්න ඕන කියලා හිතලා හැමදාම උදේම නැගිටින 16 එදා ටිකක් පරක් වෙලා නැගිට්ටා 16ට තේරුණා වෙනද තියෙන ශාන්ත ගතිය මේ ගෘහණියගේ මූණ නෑ. පොඩි නපුරු ගතියක් පේනවා. තේරුම් ගත්ත මෙයාට කේන්ති යනවා. මේක තව ටිකක් පරීක්ෂා කරන්න ඕන කියලා. පහවදාත් නැගිට්ටයි විදිහට කියන පරක් වෙලා. එදා මොකද කරේ? එදා බැන වැදුනා. තුන්වෙනි දවසේ බලන්න ඕන කියලා ඉඳාගත්තා. එදා පරුෂ වචනයෙන් බැන්නා. දැන් දාසියට තේරුණා මේ ගෘහණියට පුදුම කේන්තියක් යන්නේ. මේ ගැටෙන අරමුණක් නැති කාලේ තමයි බොහොම සාන්තව ඉඳලා තියෙන්නේ. අපි හැමෝම එහෙමයි. ගැටෙන අරමුණක් හම්බෙන්නේ නැත්නම් එතකන් අපි හැමෝම සාන්තෝරු. අන්තිමට තව දවසක් පරීක්ෂා කරන්න ඕන කියලා හිතලා 16ක් දාගත්තා. එදා මේ ගෘහමියට හොඳටම කේන්ති ගියා. දොර පොල් අරගෙන අර 16 ගොනුවට ගහුවා. දැන් ඔළුව කරුණා මේ 16 එළියට කියලා කෑ ගහන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් මම මේ ගෙදර වැඩ කරා මම මේ පොඩ්ඩක් තරක් වෙලා නැගිට්ටා කියලා මට මේ දොර පොල්ලෙන් ගෙවුවා. එදා ඉඳලා අර තනත්ති දිවිච කීර්තිය නැති වෙලා ගියා. එදා ඉඳලා ඒ තනත්ති මහා නපුරු නරක කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වුණා. ඒක බලන්න මෙතන අපිට තේරුම් ගන්න තියෙන්නේ ගැටෙන අරමුණේදී නොගැටී ඉඳීම තමයි ඉවසීම. එහෙම නැතුව ගැටෙන්න අරමුණක් නැතුව කාටවත් චේන් කියන්නේ නැහැ. එහෙමනම් ඒකයි මේ සිතෙත් පෙන්වන්නේ කොහොමත් කියෙන් කියනකොට දුම්නස් සහගතයිනේ සෝම්නසක් විතර නෑ. උපේක්ෂාවක් විතර නෑ. එතන තියෙන දුම්නසමයි. දැන් බලන්න පටික සම්පයුක්ත ගැටෙන අරමුණක් හම්බුනහම අසංකාරික එක පාරම කේන්තියක්. සමහර අයට දැන් බලන්න තමන් අකමැති දෙයක් සිද්ධ වෙනකොටම කේන්තියක්. ඒක තමයි පළවෙනි හිත. දෙවෙනි හිත කොහොමද? දෙවෙනි හිත ගැටෙන අරමුණක් හම්බුනහම ටිකක් පසු බහැලා කේන්ති ගන්නවා. එහෙමත් අවස්ථා එහෙම සිතකුත් තියෙනවා. ඒක උදාහරණ වලින් කියවම තමයි පින්නතුලගේ හිතට හොඳට වදින්නේ. අපි හිතමු දැන් ඔන්න මේ ස්ථානෙදලා බිරිඳයි ස්වාමියයි එළියට යනවා. තමන්ගේ ගෙදර ඉඳලා කියලා හිතන්නකෝ. සමනක් යන්නේ එළියට බහිනකොටම තමන් අකමැතිම පුජ්‍යල ඉස්සරහට හම්බ වෙනවා. දකින්නවත් කැමති නැති පුජ්‍යලයා. කපාරම අර ගැටෙන අරමුණ හම්බුණා. කපාරම කේන්ති ගියා. දැනගෙන යන්න පුළුවන් තරහ මොනවා හරි කියන්න පුළුවන් කේන්තිය හිතේ පහළ වුණා. අන්න ඒක තමයි පළවෙනි හිත. දෙවෙනි හිත. දෙවෙනි හිත උන්නාර විදිහටම බිරිඳයි ස්වාමියා එළියට යනකොට Taman දකින්න අකමැතිම පුජ්‍යල ඉස්සරහට එනවා. ඉතින් ගැටෙන අරමුණක් හම්බුණා. හැබැයි සිහින් ගොඩක් ඉවසගෙන හේන්ති ගන්න නැතුව නැත්නම් ඒ තරත්තට බයින්නේ කරන්නේ නැතුව ඉස්සරහට යනවා. යනකොට බිරිඳ මොකද කරන්නේ? බිරිඳ පොහොර දානවා. ඔහොම යන්න එපා. අපි නිවටේ කියලා ඔයා නියතෙක් කියලා හිතයි. අපිට කරපු වැරදි මතක නැද්ද කියලා අර කරපු කියපු වැරදි ඔක්කොම මතක් කරලා දෙනවා. කියන පොහොර දානවා. අන්න එතකොට කේන්ති යනවා. අන්න දෙවෙනි සිතේ කියන්නේ ටිකක් පසු බහැලා කේන්ති ගන්නවා. ඉතින් මට නම් පේන්නේ වැඩිපුරම බොහෝ දෙනෙකුට කේන්ති යන්න පිණිසුළු පොහොර දැමින්නේ. පොහොර දානකොට කේන්ති යනවා වැඩි. දැන් කේන්ති අවශ්‍යම කියලා කියන අපි ඒකටනේ. ඉතින් එහෙමනම් ඔන්න බලන්න අපි කේන්ති ගන්න විදිහ. දැන් අර සූත්‍ර පිටකේ නම් නිर्देश පාළේ අපිට කේන්ති යන ක්‍රෝධය ඇති වෙන ක්‍රම 10ක් පෙන්නලා තියෙනවානේ. ඒක පින්නතට දන්නව නේද? ඒ 10 මම නිකන් කෙටියෙන් මතක් කරන්නම්. අපි හැමෝටම කේන්ති යන ක්‍රම 10යි. ඒ 10 තමයි අසවලා මට අවඩක් කළේ කියලා අතීතේ. සිහි කරලා අපි කේන්ති කරනවා. ඒක කොහොම ගත්තත් මේ සිද්ද එක තමයි. ඒ කියන්නේ දැන් ඔයත් මෙතන බලන්න අපි කේන්ති ගන්නවා අහවල් කෙනා තමන් විසින් දන නංගොත් මොනවා හරි දාලා හිතන්නේ අහවලා මට මෙහෙම කරානේ කියලා අතීතේ කරපු එකක් හිතලා කේන්ති ගන්නවා. වර්තමාන කරනවා නම් ඒත් කේන්ති ගන්නවා. ඊළඟට එයා කල්පනා කරනවා අතීතෙත් මෙයා මට මෙහෙම කරා දැමුත් කරනවා. අනාගතෙත් මට කරයි කියලා හිතලා කේන්ති ගන්නවා. එහෙම වෙනව නේද? ඊළඟට Tamanට නැත්නම් Tamanගේ හිතවත් කෙනෙකුට Tamanගේ අම්මට තාත්තට දරුවට බිරිඳට තමන්ගේ හිතයි සී කෙනෙකුට අවඩක් කළේය කියලා අපි ඉතින් හිතලා කේන්ති ගන්නවා. දැන් මේ මොහොතේ කෙරෙනවා වර්තමානයේ හිතලා කේන්ති ගන්නවා. අනාගතය උපකල්පනය කරලා කේන්ති ගන්නවා. එතකොට ක්‍රම කීයද? 6යි. ඊළඟට පින්නතුනි ඊළඟට කේන්ති ගන්නවා මගේ සතුරෙකුට දැන් ඔයත්ගේ සතුරෙකුට කවුරු හරි කෙනෙක් උදව් කරනවා නම් Tamanට සමීප කෙනෙක් Tamanගේ අයියා මල්ලි අම්මා තාත්තා Taman අක්‍රමැතිම පුජ්‍යලයට උදව් උදව්වක් කරනවා අපි ඉතින් ඕක හිත හිතා කේන්ති ගන්න නැද්ද කේන්ති ගන්නවා මගේ මම්මලා මේ මනුස්සයට උදව් කරානේ කියලා ඕන කේන්ති ගන්නවා වර්තමානයේ ඉඳලා කේන්ති ගන්නවා අනාගතෙන් හිතලා ඒත් කේන්ති ගන්නවා අනාගතෙන් හිතලා ඒත් කේන්ති ගන්නවා එතකොට ක්‍රම 9යි. මේ ක්‍රමයට අස්ථාන කෝපය එකතු කළාම 10ක් වෙනවා. අස්ථාන කෝපය කියලා කියන්නේ කෝප නොකළ යුතු දේවල් කියලා අපි කිපෙනවා. අවවත් කිපෙනවා, අවවාවත් කිපෙනවා, රසත් කිපෙනවා, මధుරෙත් කෑවත් කිපෙනවා. ස්වභාවික දේවල් වලට කියන මේකට කියන අස්ථාන කෝපය කියලා. ඒකත් සමහරුන්ට තියෙනවා. එතකොට දැන් පින්නතුලට පැහැදිලි අපි කේන්ති ගන්න මොන ආකාරයෙන් කේන්ති ගත්තත් මේ සිත් දෙකේ. ගැටෙන අරමුණක් ආපු ගමන්ම කේන්ති ගන්නවා එකපාරම ගැටෙන අරමුණක් ඇවිල්ලා ඒක පසු බහැලා කේන්ති ගන්නවා. ඕක තමයි සිත් දෙක. එතකොට දැන් අපි කිව්වා අඬන්නේ මේ සිත් දෙකෙන් කියනවා. එකත් අපි දැනගන්න එක වටිනවනේ. පින්නතුන ඇත්තටම අපි අඬන්නේ මේ හැමෝම හොඳට කල්පනා කරලා බලන්න ගැටෙන අරමුණක් හම්බුනාම අපි අඬන්නේ. දැන් ගැටෙන අරමුණක් ආපහම අපි යන්න අපි අකමැති දෙයක් තමයි අපි සමීපම කෙනෙක් මැරෙනවා. ඒකට අපි කැමති නෑනේ. අන්න ගැටෙන අරමුණක් හම්බුණා. දැන් ඉතින් මාර්යා මේ මරණය සිද්ධ කළා කියලා හිතමුකෝ. ඒතර මාර්යා ඉස්සරහ නෑනේ. ඒ නිසා ඉතින් අඬනවා. දැන් ගොඩාක් අය කර කියා ගන්න දෙයක් නැති වෙනකොට අඬන්නේ නේද? අන්න බලන්න ගැටෙන අරමුණක් හම්බුණා. අන්න අඬවුවා. එතකොට අපි අඬන්නේ ඒ කාන්තෙන් මේ දෝමනස සිද්දකින්. ඊළඟට අපි සොරක ශෝක කරන්නේ. ශෝක කරන්නේ මේ සිද්දකින්. දැන් බලන්න අර විදිහට මරණයක් සිද්ධ වුණාම අකමැති දෙයක්. ගැටෙන අරමුණක් හම්බෙලා තියෙනවා. දැන් මරපු කෙනා නැත්තම් මාරයා මේක ස්වභාවික මරණයක් නම් මාරයා පේන්නේ නැහැ. ඉතින් පේන්නේ නැති නිසා ශෝක කරනවා. මේ තා ටිකක් තේරෙන්න මම මෙහෙම කියන්නම්. අපි දැන් පන්සලකට යනවා. පන්සලකට යනකොට සිරප්පු දෙක ගලවලා අපි යනවා. සිරප්පු දෙක ගලවලා අපි පන්සලට ගියාම ඉතින් වන්දනා කරලා ඔක්කොම කළේනකොට අලුත්ම සිරප්පු ටික හොරකක් කළා. දැන් හොරෙක් පේන්නේ නැහැ. ඉතින් අනේ ශෝක වෙනවා මගේ අලුත්ම සිරප්පු දෙක. ගැටෙන අරමුණක් හම්බුණා. පුජ්‍යලෙක් පේන්නේ නැහැ. ශෝක කරනවා. අපි හිතමුකෝ එන්නකොටම දකින්න තමන්ගේ සිරප්පු දෙක කවුරු හරි කෙනෙක් වරකම් කරනවා. එතකොට ශෝකයක් දැතිවෙත් ද්වේෂයක්. අන්න ගැටෙන අරමුණක් හම්බුණා. පුද්ගලයා දකින්නකොට තරහක් ඇති වෙනවා. අන්න මගේ සිරප්පු දෙක වරකම් කරනවා කියලා කේන්ති ගන්නවා. එතකොට බලන්න එකම සිත්ති පහළ වෙන්නේ. මේ දෝමනස්ස සිත් දෙකමයි පහළ වෙන්නේ. ඒ පුද්ගලයා දැක්කොත් ද්වේෂය දැක්කේ නැත්නම් ශෝකය. එහෙමනම් පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගමු. අපි හැමෝම තරහගන්නේ, අඬන්නේ, ශෝක කරන්නේ එකම සිද්දකකින්. ඒ තමයි පටිඝ සිද්දක. එතකොට දැන් දස අකුසල් වල ඔය කියන ඔය සිද්දකින් කරන එක කොච්චර තියනවද? නේද? ප්‍රාණඝාත, දත්තා දාන ආදී ලෝභය, ද්වේෂය නිසා වෙන්නේ ඊළඟට තින් ඔය මෝහය නිසා සිද්ධ වෙන ව්‍යාපාදේ. ව්‍යාපාදයට හැම එකටම පින්නතුනි මේ මෝහය එකතු වෙනවා රාගයටත් මෝහය එකතු වෙනවා ද්වේෂයටත් මෝහය එකතු වෙනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ මෝහය මුල් වෙලා එහෙමනම් ওই දස අකුසල නාමයෙන් අදාළ සියලු දේවල් සිද්ධ වෙන්නේ මේ මෙන්න මේ සිත් නිසා ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් කොහොමද මෝහය ඔය හැමතැනම තියෙනවා. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන කුසල් සිත පිළිබඳව. දැන් අපි හැමෝම පින් කරන කුසල් කරන සිත් තියෙන 8ක්. ඒ කුසල් සිත් 8 මුල් වෙලා තමයි අපි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ. භාවනා කරන්නේ පවා ඒ සිත් 8 මුල් වෙලා. ඒකෙමොත් පින්නතුනි අපි හතරයි කියලා දෙන්නේ. හතරක් කියලා දුන්නාම අනිත් හතර තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න හැමෝම මේ ලෝකෙ කොච්චර කුසල වර්ග අපි කරන පුණ්‍ය ක්‍රියා මොන තරම් තියනවද? මහා පුදුම විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. පින්කම්. නොයේ පින්කම් කියනවා. සම්බුද්ධ පූජා පැවැත්වීම, කටින පින්කම්, ගිලනුන්ට උපස්ථාන කිරීම, ඊළඟට පින්නතුනි පන්සල් හදලා දීම, ගෙවල් දොරවල් හදලා දීම, දුප්පතුන්ට සැලකීම මේ ආදි වශයෙන් පින්කම් ගත්තොත් මොනතරම් කුසල ක්‍රියා තියෙනවද? මේ සෑම කුසලයක් කර්මයක්ම සිද්ධ වෙන්නේ කරුණු සිත් හතරක් නැත්නම් සිත් අටක් මුල් වෙලා. සිත් අටක් මුල් වෙලා නමුත් අපි සිත් හතරක් තේරුම් ගත්තාම අපට ඒක ප්‍රමාණවත්. එතකොට බලන්න මේ සිත් හතර මතක නම් කරන ක්‍රියාව දැන් ක්‍රියාව කුසලයක් බවට පත් වෙන්නේ නැහැ කුසලයේ බලවත් කරගන්න නම් මේ සිත් අපි දැනගෙන තියෙන්න ඕන සිත දැනගත්තොත් කුසලයේ ඊටාම ඉහළින් අපිට කරන්න පුළුවන් කරන කුසලය ඊටාම ඉහළින් අපිට කරන්න පුළුවන් අපි මේක දැනගෙන හිටියොත් දැන් බලන්න පළවෙනි කුසල් සිත බලන්නකෝ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. දෙවන එක ඒකමයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත ඒක සසංකාරික. මුල් එක අසංකාරික දෙවෙනි එක සසංකාරික. තුන්වෙන්න සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත. අන්න එතන වෙනස් වෙන්නේ. අසංකාරික හතරවැන්න සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික. දැන් අපි මේ සිත් අතර තෝරා ගනිමුකෝ. සෝමනස්ස සහගත. සමහර ප්‍රകൃතියම සෝමනස්ස සහගතයි. සොම්නස් සහගතයි. ඉතින් සමහරවොන් කුසල් කරනකොට කොහොමත් හරි සතුටෙන් කරන්නේ. එතන සෝමනස්සේ තියෙනවා. ඥාන සම්පයුක්තයි. අන්න. කියන්නේ නියම මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා නියම සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙක්. කියන්නේ බොහෝම කර්මය කර්මඵලයේ කියන්නේ ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. ඥාන සම්ප්‍රිත කියන්නේ ඒකයි. කියන්නේ ඒතර සම්මාදිට්ඨිය තියෙනවා. මිත්‍යා දෘෂ්ටියේ සිටේ නැහැ. අන්න බලන්න සතුට තියෙනවා කර්මය කර්මඵලය අවිශ්වාස කරනවා. ප්‍රඥාව තියෙනවා. තමන්ගේම කැමැත්තෙන් කුසල ක්‍රියාව කරනවා. ඒක දානයක් වෙන්න පුළුවන්, භාවනාවක් වෙන්න පුළුවන්, සීල ආරක්ෂා කිරීමක් වෙන්න පුළුවන්, ඕනම දෙයක්. දැන් අපි හිතමු සම්බුද්ධ පූජාව පවත්වනකොට අර දක්ෂිනා විභංග සූත්‍රයේ සඳහන් වෙන විදිහට අනේ පෞද්ගලික වශයෙන් පූජා කරන උතුම්ම දානයයි මම මේ පූජා කරන්නේ. ඒ කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන උත්තරායන ශ්‍රද්ධාවෙන් සිය කැමැත්තෙන්ම පින්කම කරනවා. මෙන්න මේක තමයි පළවෙනි කුසල් සිත. සෝමනස්ස සහගතයි ඥාණය හොඳට යෙදුනා තමන්ගේම කැමැත්තෙන් කරනවා. ඔන්න පළවෙනි කුසල චිත. දෙවෙනි ඒකේ පොඩි වෙනසක් තියෙනවා අර අසංකාරික ගතිය නෙවෙයි ඒක තියෙන සසංකාරික. සිතේ සතුට තියෙනවා සොම්නස තියෙනවා ඥාන සම්ප්‍රයුක්තයි කර්මයේ කර්මඵල විශ්වාස කරනවා. හැබැයි ටිකක් පසු බහැලා තමයි මේක කරන්නේ. දැන් අපි එකට උදාහරණයක් දුන්නොත් ඔන්න දැන් ගෙදර බිරිඳු ස්වාමියා අම්මා තාත්තා බොහොම සතුටින් හෙට දිනේදී සිල් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේගොල්ලෝ මුල් දවස් සූදානම් වෙලා දෙන්න පාන්දර නැගිටිනවා නැගිටිනකොට උණු වැස්ස. ඉතින් මහත්යන් ටිකක් කම්මැලි හිතෙනවා. දැන් කර්මය කර්මඵලය ගැන දන්නවා සතුට තියෙනවා නමුත් පසු බහිනවා. අනේ දැස්ස අපේ යන්න ඕනේ නැහැ. කියලා පොඩ්ඩක් පසු බහිනවා. පසු බහිනකොට බිරිඳ කියන අපරාධි අද මෙහෙම මේ වැඩසටහන මෙහෙම තියෙනවා අපි යමු. ඉතින් පසු බෑලා එයාත් කල්පනා කරනවා අපි යන්න ඕන කියලා. නැවත සිල් සමාදන් වෙන්න යන ඒ සිත පහළ වෙනවා. අන්න ඒ වගේ පින්නතුනි ඔය අනුසාරයෙන් පින්නතලා තේරුම් ගන්න තමන්ගේ හිතේ කර්මය කර්මඵලය පිළිබඳ ලොකු විශ්වාසයක් ප්‍රඥාවක් තියෙනවා. මෙතන තියෙන එකම දේ තමයි පුංචි බාල වීම තමයි ටිකක් පසු බහැලා කරනවා. ඉතින් එමත් අපේ අතින් කුසල් සිද්ධ වෙනවනේ කුසල ධර්ම. පසු බහැලා ගන්න දෙනවා පසු බහැලා. ගොඩක් පසු බහැලා කරන අවස්ථා වැඩි කාගේ හරි අවවාදයක් අනුශාසනාවක් අනුව කරන අවස්ථා ගොඩක් තියෙනවා. අන්න ඒ අයට පහළ වෙන්නේ මේ දෙවෙනි සිත. හැබැයි ඒ කුසල සිත ලොකු ප්‍රබල කුසල් සිතක්. මොකද ඥානය තියෙනවා. තුන්වෙනි කුසල සිත මොකක්ද? සෝමනස්ස සහගතයි ඥාන විප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්ත. අන්න ඒක ඥානය නෑ. ඥානය නෑ හැබැයි කරන්නේ කුසල ක්‍රියාවක්. තමන්ගේම කැමැත්තෙන් කරනවා. කොහොමද ඥානය නැතුව කුසල ක්‍රියාවක් කරන්නේ කුසල ධර්මයක්? ඥානය කියලා කියන්නේ ප්‍රධාන දෙයක්නේ. පින්නතුන ඒකට හොඳම උදාහරණය තමයි ඔය දැන් විසක් පොසොන් කාලවලට අපේ රටේ දන්සල් දෙනවනේ. ඔය දන්සල් දෙන දරුවෝ ටිකක් දවසක් මාව හම්බුණා. ඉතින් කියනවා අනේ ආන්දරෝනි අපි ඔය එක එක විනෝද අවස්ථාවලදී ඔය පාටි දානවා. ඒ විලයි බොනවා. විසින්දු කියනවා. නමුත් අපට තේරෙනවා මේ දන්සලක් දුන්නාම හරි අමුතු ඊට වඩා සතුටක් තියෙනවා. එතකොට මේගොල්ලෝ මං හොක්කෝ ඇයි ඒ සතුටක් තියෙන්නේ? ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ට විශ්වාස කරනවද? මේකෙන් කර්මයේ කර්මඵල විශ්වාස කරනවද? අනේ නෑ හාමුදුරනේ කෙනෙකුට අර සතුට යමක් දුන්නාම සතුටක් තියෙනවා. අපි මේවා කරන්නේ ජොලියට. අන්න කියපු වචන. එතකොට බලන්න ඒක තේරෙනවා දැන් ඔය සින්දු දාගෙන මොයික් විදිහට නේද? විනෝදෙන් මිනිසුන්ට කන්න දෙනවා. කර්ම කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. සමහර කියන්නේ සමහර අය කියනවා මම අහලා තියෙනවා අනේ මට පින් ඕනේ මම මේවා කරන්නේ සතුටට විනෝදෙට අන්න බලන්න එතන ඥානය දෙන්නේ නැහැ විනෝදයට අම්මලට දන් දෙනවා එහෙම දෙන්න මිනිස්සු ඉන්නවනේ කර්ම කර්මය කර්මඵලය ගැන විශ්වාසයක් නැහැ විනෝදයට දන් දෙනවා අපි සමහර තරුණ කොටස් දන්සල් දෙනවා වගේ තමයි කර්මය කර්මඵලය ගැන විශ්වාසයක් නැහැ විනෝදයට කන්න දෙනවා අන්න ඒ අයට පහළ වෙන සිත් තමයි මේ තුන්වෙනි කුසල් සිත. මොකක්ද ඒක? සෝමනස්ස සතුට තියෙනවා. ඥානය දෙන්න ඥාන විප්‍රිතයි. ඒ කර්මය කර්මඵලය ගැන කිසි හැඟීමක් නැහැ, අදහසක් නැහැ. තමන්ගේම කැමැත්තෙන් ඒ කුසලයේ කරනවා. කන්න තියෙන හොඳ දෙයක් නේ. ඥානය දෙන්නේ. ඒකට කියනවා ඥාන විප්‍රිත කුසලය. හතරවෙනි කුසල්සිත තමයි ඒකෙත් ඥාණය දෙන්නේ. අපි හිතමු දැන් ඔන්න ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩිනවා. සම්මා තාත්තා වඳිනවා. අර චූටි දරුවෙක් ඉන්න අවුරුදු 3ක 4ක. ඒ දරුවා වඳින්න දෙන්න ටිකක් පසු බහිනවා බෑ බෑ කියලා බයට වගේ ඉන්නවා. අම්මා තාත්තා කියනවා නෑ නෑ මේ ස්වාමීන් වහන්සේ වඳින්න දෙන්න කියලා. ඉතින් ඒ ළමයා පසු බහලා නමුත් එයාලා වඳිනවා. අනතන එයා දන්නේ මේ ස්වාමීන් වහන්සේට වැඳීමෙන් මහා කුසලයක් සිද්ධ වෙනවා කියලා එනවා එයා දන්නේ නැහැ. ඒතර එයා පසුබහිනවා. අන්න පසුබහිනකොට එයාට පහළ වෙන වැඳීම හොඳ දෙයක්. එයාට පහළ වෙන කුසල් සිත තමයි සෝමනස්සේ තියෙනවා. හැබැයි ඥානෙ ඉදිර නැහැ. මොකද hina වෙන්නේ සතුටින් ඉන්නවා. හැබැයි ඥානයක් නැහැ. ඊළඟට කාගේ හරි උනන්දු කිරීම මස් තමයි ස්වාමීන් වහන්සේට වඳින්නේ. අන්න ඒ ළමයාට පහළ වෙන සිත් තමයි හතරවෙනි කුසල් සිත. එතකොට බලන්න පින්නතුනි දැන් මේ ගත කුසල ක්‍රියාවල මේ තියෙන සියලුම කුසල්. ඒ කියන්නේ දාන දස කුසල කියලා දාන, සීල, භාවනා ඊළඟට අපචායන කියන්නේ කරුකල යුත්තන්ට කරු කිරීම, පත් පිළිවෙත් කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම, ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ඊළඟට දිට්ඨිය මේ සම්මා දිට්ඨිය ඇතිවීම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අලෝභ අධවේ සමෝ කියන මේ කුසල මූලයක් මුල් වෙලා. එහෙමනම් පින්නතුනි අපි මේ සිත් ටික ඇත්තටම අපිට තියෙන ප්‍රධාන ගැටලුව මේ ඇලීමයි ගැටීමයිනේ. එහෙනම් ඇලෙන සිත් ටික, ගැටෙන සිත් ටික අපි තේරුම් ගත්තා නම් අපිට මුලින්ම මේ අකුසලයේ සිද්ධ නොකර ඒ අකුසලෙන් අපිට අපේ සිතින් බැහැර කරන්න පුළුවන්. ඒ සිතම හඳුනනෝනේ. ලෝභයක් එනකොට දන්නවා අහවල් සිත දැන් පහළ වෙලා තියෙන කියලා. කේන්තියක් එනකොට දන්නවා මේ හවල් සිත පහළ වෙලා තියෙන කියලා. අඳන්න දෙයක් යෙදෙනකොට දන්නවා මේක මම කරන්න හොඳ නැහැ. මෙන්න මේ සිත් තමයි දැන් මට පහළ වෙලා තියෙන්නේ කියලා. එහෙමනම් පින්නතුනි සිත හඳුනාගත්තොත් අකුසල් සිද්ධ නොකරම අපේ ජීවිතේ අපට ආලෝකමත් කරගන්න පුළුවන්. කුසලයක් කරනකොට උනත් දැන් ක්‍රියාව නෙවෙයි කුසල් කියලා කියන්නේ. කුසලයක් කරනකොට මේ සිත් ටික හඳුනාගෙන තිබුණොත් මුංචි දෙයක් කියලා උනත් මහා කුසල් සිත් ඇති කරගන්න පුළුවන්. ඉතින් හොඳට සොම්නස ඇති කරගෙන කර්මයේ කර්මඵලෙ හොඳට විශ්වාස කරගෙන තමන්ගේම කැමැත්තෙන් ඒ දේ දුන්නොත් ඒක විපාක ක්‍රියානිම කරන්න බෑ. අර බලන්න මේ සිත පිළිබඳව මේ චෛත්‍යයන් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් කොටින්ම අභිධර්මයේ පිළිබඳව. ඒක තව ධ්‍යානසිත මාර්ගඵල සිත් දක්වා මේක ඉස්සරහට යනවා. නමුත් අද දේශනාවේදී සියල්ල කරන් කියන්න අපිට කාලයක් නැහැ. නමුත් අපි පුහුදුන් පුජ්‍යලයන් හැටියට කරන කුසල ක්‍රියාව තාම අර්ථාන්විතව කුසලයක් සිද්ධ වෙන විදිහට කරන්නට මේ සිත් පිළිබඳව අපට අවබෝධයක් තියෙන්නට ඕන. අකුසල ධර්ම පිළිබඳව විශේෂයෙන් දස අකුසල ධර්ම මේ සිදුවෙන ආකාර නැත්නම් මේ සිත් අකුසල සිත් පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. එහෙම වුණොත් අපට අකුසලෙන් වළකින්න පුළුවන්. කුසල් සිත් නිරතුරුවම ඇති කර ගන්න පුළුවන්. කරන ඕනම ක්‍රියාවකදී කුසලයක් සිද්ධ වෙන විදිහට අපට කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ පිළිබඳව අපට අවබෝධයක් තියෙනවා නම්. එහෙමනම් පින්වත් හැමදෙනාටම කුසල් සිත් ඇති කරගන්නට අකුසල් සිත්